ප්‍රශ්න ගැටළු निराකරණය කරගැනීමෙන් භාවනාව පිළිබඳව උපදෙස් ලබා ගැනීමෙන් කටයුතු කරන්නේ. අද දවසේදීත් අපිට වැඩසටහන සඳහා ප්‍රශ්න ගැටළු රාශියක් ලැබී තිබෙනවා. ඒ ප්‍රශ්න ගැටළු පිළිබඳව තමයි අප සාකච්ඡාවට භාජනය කරන්නේ. පළවෙනි ප්‍රශ්නේ හැටියට අපිට තියෙනවා මේ අපිට යම්කිසි ආකාරයකට විපස්සනා වඩනකොට ඇතිවන තත්ත්වයන් පිළිබඳව ප්‍රශ්නයක් යොමු කරලා තියෙනවා. ඒ විපස්සනා වඩනකොට ඇට වර්ණ රූපයක් ආදී ගැටෙනකොට චක්කු විඥානය උපදිනවා, මනෝ විඥාන මට්ටමක් උපදිනවා. මේ විපාක මට්ටම සහ කර්ම මට්ටමක් ඇති වෙනවා. මෙතන මේ මේ තියෙන තත්ත්වය පිළිබඳව පැහැදිලි කර ගැනීමක් කරගන්නට බලාපොරොත්තු වෙනවා. එතකොට ඇහැට වර්ණ රූපයක් ගැටුණට පස්සේ වර්ණ රූපේ දැනගැනීම විදිහට චක්කු විඥානයක් අපිට උපදිනවා රූපේ දැනගැනීම වශයෙන්. රූපේ දැනගැනීම වශයෙන් චක්කු විඥානයක් ඉපදුනාට ඊට පස්සේ අපිට මනෝ ධාතු විපාක මනෝ විඥාන ධාතු ආදී ඒ චක්කු විඥානයේ පිට නිරුද්ධ වුණාට පස්සේ විපාක චිත්ත පරම්පරාවක් උපදිනවා ඒ සියල්ලක්ම හුදු විපාක චිත්ත සංකතියක් හැටියටයි උපදින්නේ එතකොට නව කර්ම මට්ටමේ සිත් කියලා කියන්නේ අර ධර්මයන්ගේ යථාර්ථය නොදන්නාකම නිසා හිතේ ප්‍රපංච සංඥාවන්ගේ පහළ කිරීම අවිද්‍යාව මූලික කරගෙන අර වෙනම රූපායතනයේ පිළිබඳව සත්පුද්ගල භාවයෙන් ඇසුරු කිරීම තමයි එතනදී සිද්ධ කරන්නේ. එතකොට මෙතනදී අපි තේරුම් ගන්නට ඕන දේ තමයි ඇහැට පෙනෙන රූපය දෙයක් පුද්ගලයේ කෙනෙක් තනක් හැටියට සමුවට නොපැමිණි තැනක එබඳු රූපයක් පිළිබඳව දැනගන්නා වූ සිතද පොදුවේ රූපය පිළිබඳව දැනගත්ත තැනක නැවත විඥාණයෙන් අපි මනසින් අර රූපය වෙතට නැඹුරු වෙලා සීමා කරගෙන යම් වස්තුවකට සීමා කරගෙන යම් තැනකට සීමා කරගෙන මේ දෙයක් කියලා අපි මේ ගහක් මේ සුද්ධයෙක් මේ විදිහට අපි දැනකට සීමා කරගෙන අන්න ඒ දෙයත් එක්ක හදාගන්න පුද්ගල සංඥාවන් තුළ තමයි අපිට ප්‍රපංච ධර්ම ගොඩනගෙන්නේ නැත්නම් මේ පුද්ගල සංඥාව ප්‍රපංච ධර්මයක් කියලා හඳුනන්නට පුළුවන්කම තිබෙනවා. ඒකට නව කර්ම මට්ටම කියලා කියන්නේ අනේ ප්‍රපංච සකස් කරගන්න මට්ටම. එතකොට මහා භූත රූපයන් බව රූපේ පැත්තේ අවබෝධයක් නැතිකම නිසා හටගෙන නිරුද්ධ වන නාම ධර්මයන් පිළිබඳව අවබෝධයක් නැතිකම නිසා මේ නාම රූප ධර්මයේහි Nirodhe නොදන්නාකම නිසා අවිද්‍යාවෙන් විඥානයේහි අත්‍යකීම නාම රූපයේ වෙත පතිත කරලා නාම රූපයේ පැත්තේ සත්‍යයේ පුද්ගලයේ පිළිබඳව දැකීම තමයි කර්ම මට්ටම කියලා කියන්නේ. එතකොට අපි කර්ම සකස් කරගන්නේ හැම වෙලාවකදීම මනෝවිඥාන මට්ටමින් ඒ මට්ටමේ යෙදෙන සත්පුද්ගලාදී මිශ්‍රිත බව අවිද්‍යා සංස්පර්ශයෙන් උපදවන ලබන දේ තමයි කර්මය කියලා කියන්නේ. අපිට ඇහැට රූපයක් පේනවා රූපේ පිළිබඳව දැනගන්නවා කනට ශබ්දයක් ඇහෙනවා ශබ්දේ දැනගන්නවා මෙන්න මේ ආදී ලෙස සිදුවන මේ ක්‍රියාවලිය ඒක පැහැදිලි කරන්නට ඕනේ විපාක මට්ටමක් ලෙස. එතන නාම කර්ම සහ විපාක විදිහට අපිට මේ දෙක වෙන්කොට ගන්නට පුළුවන්කම තිබෙනවා. ඒ වගේම තවත් ප්‍රශ්නයක් කියවලා තියෙනවා මේ සංඛාරුපේක්ඛා ඥානය වනතුරු අහලා දැනගෙන තියෙනවා. ඊට පස්සේ ඉතිරි ඥානය වන අනුලෝම ඥානය, ගෝත්‍ර ඥානය, මාර්ග ඥාන සහ ඵල ඥානය ගැන පැහැදිලි කිරීමක් කරගන්න අවශ්‍යයි කියලා. ඉතින් මේ ඥානයන් පිළිබඳව අපිට වෙන වෙනම තේරුම් ගන්නට අවශ්‍යයි නැතිනම් වෙන වෙනම අපිට විස්තරාර්ථ සහිතව දීර්ඝ ලෙස සාකච්ඡා කරන්නට අවශ්‍ය වෙන කරුණු. ඒකට අපි සාමාන්‍යයෙන් සරල පැහැදිලි කිරීමකට කියොත් අපි අනුලෝමක ඥානය කියලා කියන්නේ සත්‍යානුලෝමික ඥානය අර අපි අවබෝධ කරගත්ත ප්‍රාථමික සත්‍යත්‍ය තුළ ලබාගත්ත ඒ මූලික දැනුම අපි සාක්ෂාත් කිරීම සඳහා විපස්සනා වඩනකොට ඒ විපස්සනාව තුළ අපි ලබනවා මේ සත්‍යයට අනුලෝම යන ඥානයක් ඒක තමයි සත්‍යානුලෝමික ඥානය කියලා කියන්නේ යථාර්ථයේ යම්බඳුද එබඳු ආකාරයේ වූ නුවණක පැවැත්මක් තියෙනවා. අනේ යථාර්ථයේ අනුලෝම යන ඒ නුවණෙහි පැවැත්ම නිසා තමයි ඒක අනුලෝම ඥානය කියලා කියන්නේ. අනුලෝම ඥානය දියුණු කිරීම තුළ තමයි ගෝත්‍ර භූ ඥානය උපදින්නේ. ගෝත්‍ර භූ කියලා කියන්නේ ප්‍රසජන ගෝත්‍රයෙන් නැතිනම් ප්‍රසජන භාවයෙන් මිදෙන මට්ටමකට වැඩෙනකොට මාර්ගයේට පෙරත් උපදින සිත් තමයි අපි ගෝත්‍ර බුදු චිත්තය කියලා කියන්නේ. ඒකට ගෝත්‍ර බුදු චිත්තයට අනුතරව තමයි මාර්ගය උපදින්නේ. ඒකට පුත්‍රජන ගෝත්‍රේ ඉක්මවා යන අවස්ථාවේදී උපදින ප්‍රඥාවට කියනවා ගෝත්‍ර බුදු ඥානය කියලා. ඊට පස්සේ මාර්ග ඥානය කියලා කියන්නේ මාර්ග සිත් උපදින අවස්ථාව එහෙම නැතිනම් ලෝකෝත්තර මාර්ගය හටගන්න අවස්ථාව ඒක තමයි මාර්ග ඥානය කියලා කියන්නේ. ඒකට මාර්ගයට අනුසුරව උපදින ධර්මයේ තමයි ඵලඥානය කියලා කියන්නේ. ඒකට ඒක හැම වෙලාවකදීම යථාර්ථය දැකීම කියන මේ දැක්වීම වශයෙන් උපදින මාර්ගඥානය දැකීම විදිහට ඵලඥානය උපදිනවා. ඒකට මේ විදිහට තමයි අපිට මේ ඥාන ටික පිළිබඳව කෙටියෙන් පැහැදිලි කරන්නට පුළුවන්කම තියෙන්නේ. ඒකට මේ ධර්මයන් පිළිබඳව මේ අපිට එකින් එකට වෙන වෙනම දැන් මාර්ගඥානය වඩනවා කියලා වඩන්න දෙයක් නැහැ. පලඥානය වඩනවා කියලා වඩන්න දෙයක් ඇත්තේ නැහැ. ගෝත්‍ර ඥානය වඩනවා කියලා අපිට එතන වඩන්න දෙයක් ඇත්තේ නැහැ. අපි කල යුතු දේ බවටපත් වෙන්නේ විපස්සනාව වැඩි වීම. එතකොට විපස්සනාව දිනු කරනකොට ඒ ඥානයන්ගේ වැඩි වීම ඒ ඔස්සේ සිද්ධ කරගන්නට පුළුවන්කම තිබෙනවා. අන්න ඒ නිසා තමයි ප්‍රත්‍යජන කෙනා සෝවාන් වීම සඳහා මොකද කරන්න ඕනේ අහනකොට ඒද පංචපාදානස්කන්ධය උදේවැය බලන්නේ කියලා දේශනා කරනවා. ඒ වගේම ඒ සෝවාන් කෙනා සකදාගාමී වීම පිණිස සකදාගාමී කෙනා අනාගාමී වීම පිණිස අනාගාමී කෙනා අරහත්ත්වයටපත් වීම සඳහා රහතන් වහන්සේ දිට්ඨධම්ම සුඛ විහරණය සඳහා පංචපාදානස්කන්ධයේ උදේවැය බලනවා කියලා දැක්වෙන්නේ අන්න ඒ නිසා. එතකොට අපි පංචපාදානස්කන්ධයේ උදේවේ බලන කෙනෙක් ඒකම භාවිත කරගෙන මේ මාර්ගඵලයන්ට පත්වන්නට පුළුවන්කම තිබෙනවා. එතකොට මේ අනිකුත් විපස්සනා ඥාන සහිතව මේ කියන අනුලෝම ඥාන, ගෝත්‍ර බුඥාන, මාර්ග ඥාන සහ ඵල ඥාන ලබා ගන්නට සබා දෙන්නට තරම් ඒ පවත්තන සම්මර්ෂණය හේතුවක් බවට පත් වෙනවා. නිසා අපි කල යුතු වෙන්නේ මේ ඥානයන් වෙන වෙනම වඩනවා කියලා දිනු කිරීමක් නෙමෙයි අපි කල යුතු දේවල්ටපත් වෙන විපස්සනා ඥානයක් දිනු කිරීම විපස්සනා වශයෙන් අපේ මානසික කාර්යය පැවැත්වීම. එතකොට මේ විපස්සනා ඥාන වෙන වෙනම පුරුදු කරනවා කියලා අපිට බොහෝ භාවිතයක් දකින්නට පුළුවන්කම තිබෙනවා. වෙන වෙනම මේක ලක්ෂණ හඳුනා ගැනීම මේක වරදක් ඇත්තේ නැහැ. හැබැයි විපස්සනා මානසිකාරයෙන් එළියට ගිහින් අර උපදින ඥානය බලෙන් අත්පත් කරගන්නට උත්සාහවත් වීම තුළ ඒක අර ඥාණයට වඩා වෙනස්ව ගිය එහි ගති ලක්ෂණ බලෙන් ආදේශ කර ගැනීමක් සිද්ධ වෙනවා. ඒක භාවනාවකදී සාමාන්‍යයෙන් නොවිය යුතු දෙයක්. දැන් පොඩි දරුවෙක් වැඩිහිටියෙක් බවට පත් වෙන්නේ ආ කායිකව සහ මානසිකව ප්‍රමාණිකූලව එයා වැඩිහිටියෙක් බවට පත් වෙනවා. එතකොට මේ වැඩිහිටියෙක් වීමේ කැමැත්ත නිසා පොඩි දරුවෙක් යම් කිසි විදිහකින් කායිකව නැතුව මානසිකව විතරක් වැඩිහිටියෙක් බවට පත් වෙන්න ගියොත් වැඩිහිටි බවක් ආරෝපණය කරගන්නට කියොත් ඒක යථාවත් නොවු දෙයක්. ඒක සමාජය තුළ පිළි නොගන්න දෙයක්. අදහස් පැසීමට යන තුළ සිද්ධ වෙන්නේ සමාජය තුළ ඒක පිළි නොගන්න දෙයක්. අනේ ඒ වගේ අපි භාවනා කිරීම තුළ විපස්සනා වැඩිම තුළ අපිට ඇතිවන ඥානයන් ඒ ඥානවල තියෙන ලක්ෂණයන් අපි අපේ ජීවිතයට ආවේශ කර ගැනීමට උත්සාහවත් වීම තුළ අපිට ශරීර පොඩි දරුවෙක් මානසිකව පමණක් වැඩි තීක් බවට පත් වීම සඳහා වෑයම් කරනකොට ඇති වෙන තත්ත්වය අපේ භාවනාව තුළ අපිට උදා වෙනවා. අන්න ඒ නිසා ඒ බඳු තත්ත්වයන්ට පත්වීම නම් අනුමත කරන්නට පුළුවන් කමක් නැහැ. ඒක සිහිපත් කරේ ගොඩක් වෙලාවට බොහෝ දෙනෙක් භාවනා කිරීමේදී ඇතැම් අය මේ මේ ඥානවල දිනු කරන්නට උත්සාහවත් වෙනවා. හැබැයි දැන් ඉහළ ඥානයන් පිළිබඳව තමයි වඩන්නේ භාවනාව સિદ્ધ කරන්නේ. යටත් පිළිසින් ස්කන්ධයන්ගේ උදේවැය දකින්නවා කියන තැනවත් સિદ્ધ කරගන්න පුළුවන් කමක් නැත්තේ නෑ නිවැරදිව. එතනත් ගැටෙනවා එතනත් ප්‍රශ්න ගැටලු තියෙනවා. හැබැයි අපි මේ එතනින් එහාට ගිහිල්ලා ක්‍රමානුකූලව අපි ගිහිල්ලා වෙනම ඥානයක් තමයි දියුණු කරන්නට උත්සාහවත් වෙන්නේ. අනේ එහෙම භාවනා කිරීම කියන එක නිර්වාණ අවබෝධය සඳහා හේතු වෙන දෙයක් බවට පත් වෙන්නේ නැහැ. ඒක අපි බලෙන් ඒ ලක්ෂණ ආදේශ කර ගැනීම සඳහා උත්සාහවත් වෙමු. එහෙනම් අපි කළ යුතු දේ බවට පත් වෙන්නේ අපි ක්‍රමානුකූලව අපි පවත්ගෙන යන අනිත්‍යානුපස්සනා, දුක්ඛානුපස්සනා, අනාත්මානුපස්සනා ආදී ලෙස පවත්ගෙන යනු ලබන ඒ මානසිකාරය පැවැත්වීම. ඒකට උදේවැය පිළිබඳව අපිට ඒ ඥානයේ බංගාදී ධර්මයන් පිළිබඳව අපිට ප්‍රකට වෙනකොට ඒ බඳු ඥාන මට්ටම අපිට උපදවන්නට පුළුවන්කම තිබෙනවා. ඒ හැරෙනකොට මේ දේවල් බලෙන් අපේ ජීවිතයට එකතු කර ගැනීම සාමාන්‍යයෙන් අපි නොකළ යුතු දෙයක්. ඊට පස්සේ තවත් ගැටලුවක් තියෙනවා. උදාහරණයක් හැටියට දක්වලා තියෙනවා පුටුව කියලා නමක් ඇති බවට හම්බ වෙනවා නම් ඒක දකින්න තමන් කියන බව ඇති වෙනවා. එතකොට චක්කු ප්‍රසාද සිතේ සෝතාරම්මන වර්ණාරම්මන ගන්ධාරම්මන රසාරම්මන පොට්ටබ්බාරම්මන මේ ආරම්මන නම් සිත කියන්නේ එකන කුටුවමයි Taman කියන්නේ කියලා දැනුමට ගන්නවා එයා දිලෙස ප්‍රශ්නය යොමු කරලා තියෙනවා දීර්ඝ ලෙස එතකොට මේ අපි දැනගන්නට ඕන චක්කු ප්‍රසාද සිත කියලා නැහැ චක්කු විඥාන සිතක් තියෙන්නේ චක්කු ප්‍රසාදය කියලා කියන්නේ රූපය ඊට පස්සේ සෝතාරම්මන සිත නෙමෙයි ශබ්දාරම්මණය දැන් රූපාරම්මණය වර්ණාරම්මණය කියලා කියන්න පුළුවන්කම තිබුණත් අපි සාමාන්‍යයෙන් භාවිත කරන වර්ණ රූපය ඒකට කියන්නේ අපි රූපාරම්මණය කියලා. ඒක ශබ්දාරම්මණය රූපාරම්මණය නියදී නම් තමයි පාවිච්චි කරන්නේ. ඊට පස්සේ රූපාරම්මන, ශබ්දාරම්මන, ගන්ධාරම්මන, රසාරම්මන පොට්ටබ්බ ආරම්මන ධම්මාරම්මන මේ ආදී ලෙස තමයි අපි ආරම්මන පිළිබඳව නම් කරන්නේ. එතකොට මේ විදිහට මේ ධර්මයන් පිළිබඳව බලනකොට අපිට ඇලීම් ගැටීම් කියන දේවල් අඩු කරගන්නට පුළුවන්කම තිබෙනවා. ඒකට මේක වඩන ආකාරය පැහැදිලි කරලා දෙන්නට කියලා ඉල්ලීමක් කරලා තියෙන්නේ. එතකොට මේ අපිට දර්ශනයක් තියෙනවා ප්‍රධාන වශයෙන්. දර්ශනය තමයි ලෝකයේ යථාර්ථයේ යථාභූත ස්වභාවය. ඒ පිළිබඳව අපි අවබෝධ කරගන්නට අවශ්‍යයි. දුක උපදින්නේ යථාර්ථය පිළිබඳව අවබෝධ කරගන්නේ නැති තැනක. යථාර්ථය පිළිබඳව අවබෝධ කරගත්ත තැනක දුක උපදින්නට තරක් නැත්තේ නැහැ. ලෝකයේ තියෙන යථාර්ථය තමයි යකින්චි සමුදය ධම්මා සම්බන්තන් නිරෝධ ධම්මා යමක් සමුදය ස්වභාව කරගෙන තියෙනවා නම් ඒ සියල්ලම නිරෝධය ස්වභාව කරගත්ත ධර්මයම හටගත්ත ධර්මය හේතු පරිච්ඡ සම්භූතං හේතු භංගානිරුද්ධති හේතු නිසා හටගත්ත දේවල් හේතු බිඳීමෙන් බිඳියම්. ඒක හැම මොහොතකම සිද්ධවන දෙයක් හේතු නිසා හටගන්නවා හේතු නැති වෙනකොට ඒ ධර්මය බිඳියම්. මෙන්න මේ සිද්ධවන අනිත්‍යතාවය පිළිබඳව මේ සිද්ධවන නිරෝධය පිළිබඳව අවබෝධයක් නැති වෙනකොට සත්පුද්ගල භාවය ඒ මත පිහිටා සිටිනවා. ඒකට බාහිර දෙයක් ඇති බවට අපිට හම් වෙනවා. ඒ දේ දකින්න පුද්ගලයා මේ පැත්තෙන් අඹ වෙනවා. එතකොට දෙයක් සහ දකින්න ලබන පුද්ගලයේ ඇති බවට හමු වීම තුළ ජරා මරණ දුක විඳින්නට දෙයක් සහ ලෝකයේ තුළ ඇලීම් ගැටීම් උපදවා ගන්නට දේවල් අපිට ඇසුරු වෙනවා. මේක තමයි අපි සමුතිය තුළ ජීවත් වෙන තැන. හැබැයි යථාර්ථය පිළිබඳව අපි කල්පනා කරලා බැලුවොත් එක මොහොතකට අපිට පෙනීම කියලා උපදින දේ ඇහැ රූප චක්කු විඥාන කියන මේ ධර්මයන්ගේ එකතුවක් ඇහිම කියන තැනකදී කන ශබ්ද සෝත විඥාන කියන මේ ධර්මයන්ගේ එකතුවක් ඒ ඒ තැන මේ හේතු ටික නිසා නැතිනම් මේ ධර්මයන්ගේ එකතුව නිසා හටගන්න ඒ ධර්මයන්ගේ විදී යෑමෙන් විදී යන දැකීම ඇසීම විඳීම දැනගැනීම කියන මෙන්න මේ වගේ ධර්ම ටිකක් තමයි පවතින්නේ ඒ ධර්ම ටික තමයි හටගෙන ඉතුරු නැතුව නැති යන්නේ. යථාර්ථය දිහා අපි බැලුවහම අපිට කොයිම වෙලාවකවත් රූපය පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුව නැති වෙන දෙයක් ඒකේ පවතින දෙයක් දකින්න පුළුවන් කමක් නැත්තේ. ශබ්දය පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුව නැති වෙන දෙයක් අපිට ශබ්දය පවතින දෙයක් හැටියට අපිට දකින්නට පුළුවන් කමක් නැත්තේ. ඒතකොට මේ ආදී ධර්මයන් පිළිබඳව අපිට කවදාවත් මේවා මේ ලෝකයේ තුල තියෙන දේවල්, පවතින දේවල් හැටියට අපිට දකින්න දකින්නට පුළුවන් කමක් නැත්තේ නේ. අපි එහෙම දකිනවා නම් ඒක එකම වැරදි සත්‍යයක් බවට පත් වෙනවා. එතකොට මෙන්න මේ தත්ත්වය අපිට සාක්ෂාත් කරගන්නට යනකොට හටගෙන මොහොතින් මොහොත නිරෝධයටපත් වෙන ආයතන ධර්මයන් පිළිබඳව සාක්ෂාත් කරන්න දෙන සලායතන නිරෝධය නම් වූ නිවන සාක්ෂාත් කරන්නට අවශ්‍යයි දුක නැති කරන්න තරම් ඒ නිවන සාක්ෂාත් කරන්නට යනකොට එකපාර කෙනෙකුට එතනට මනස තබන්නට පුළුවන් කමක් නැහැ. මූලික දර්ශනය එය බවට පත් වුණත් දියුණු ඉන්ද්‍රියක් තිබුණ කෙනෙකුට ඉතාම ඉක්මනින් එතනින්ම අල්ල ගන්න පුළුවන්කම ලැබුණා. ඉන්ද්‍රිය තරම්ම දියුණු නැති කෙනෙකුට සිද්ධ වෙනවා නැවත නැවත සීලයක පිළිතුමින් සමතකම තහන දීක වඩමින් මේ යථාර්ථය දකින තැනට මනස පුරුදු කරන්නට එතකොට එබඳු පුද්ගලයෙක් තමයි බුදුරජාණන් වහන්සේ සතිපට්ඨාන භාවනාවන් දේශනා කළේ. ඒ සතිපට්ඨානාදී භාවනාවන් තුළ අපිට පුළුවන්කම තියෙනවා සිහිය පිහිටුවා ගැනීමෙන් ඒ ඒ තැන මනාව සතිවත්ව වාසය කිරීම තුළ සත්පුද්ගල සංඥාවන් ඉක්මවා යන විදිහට අපිට මානසිකාරයේ පවත්වන්නට ඒ සත්පුද්ගල සංඥාවන් ඉක්මවා යන විදිහට මානසිකාරය පවත්වමින් අපිට පළවෙනි මට්ටමට හිත තබන්නට පුළුවන්කම තිබෙනවා මේ අනාත්ම ධර්මය ප්‍රකට කර ගැනීම විදිහට කියන රළු මට්ටමේ. අපි මේ කය අසුරු කරගත්ත දෙතිස් කුණම කොටසේ පිළිබඳව මෙනෙහි කරනකොට අපිට සිද්ධ වෙන්නේ සත්‍යයේක පුද්ගලයේක කියන මේ ඕලාරික සංඥාව ඉවත් වෙන එක. ඒක අඩු වෙන එක තමයි සිද්ධ වෙන්නේ. සතර මහා ධාතුවක් කියන ධාතු සංඥාව අපි වඩාත්ම ප්‍රගුණ කරනකොට ඒත් සිද්ධ වෙන්නේ අපිට මේ සත්තු පුද්ගල භාවයේ ඉක්මවා ගිහිල්ලා හුදු ධාතු මාත්‍රයක් කියන එක මනසට ප්‍රකට වෙනවා. මේක එක පැත්තකින් සමතයක් අපිට මෙතන වඩාත්ම ප්‍රකට වෙනවා. නොඑක් නොඑක් නාම අරමුණු අපිට හමුවන තැනක අපිට එක කොටස් ටිකක් දෙතිස් කෝණ කොටසක් හරි සතර ධාතුක පැවැත්මක් හරි මේ විදිහට අපිට කොටස් ටිකක පැවැත්මක් තමයි එතනදී දකින්නට පුළුවන්කම තියෙන්නේ. ඒකට මෙන්න මේ කොටස් ටිකක පැවැත්මක් තියෙන තැනක අර පුද්ගල සංඥාව යටපත් වෙනවා. ඒකට ආධ්‍යාත්මික රූපය පිළිබඳව ඒ විදිහට බලනවා වගේම අපිට පුළුවන්කම තියෙනවා බාහිර රූපය පිළිබඳවත් ඒ විදිහට බලන්නට ආධ්‍යාත්මික බාහිර කියන මේ දෙක තුළම පොදුවේ අපිට පුළුවන්කම තියෙනවා ධාතු සංඥාව දෙයක් ප්‍රගුණ කරන්නට ඒ වගේ තත්යකට අපේ මනසපත් කරගන්නට අන්න එහෙම පොදුවේ අපි ධාතු සංඥාවට හිත තිබ්බහම ඊට පස්සේ අපිට පුළුවන්කම තිබෙනවා සමුදේ ධම්මානුපස්සීවා වය ධම්මානුපස්සීවා සමුදේ වය ධම්මානුපස්සීවා කියන ආකාරයට සතිපට්ඨාන භාවනාව පිළිබඳව අපේ මනස යොමු කරන්නට පුළුවන්කම තියෙනවා. හට ගැනීම අනුව බලමින් වාසය කරන්නට, වැයවීම අනුව බලමින් වාසය කරන්නට, හට ගැනීම සහ වැයවීම අනුව බලමින් වාසය කරන්නට පිටකට පුළුවන්. ඒකේ හට ගැනීම අනුව බලමින් වාසය කරනවා කියනකොට අනාත්ම ස්කන්ධ ටිකක් පවතින තැනක කොහොමද මේ සත්පුද්ගල බවකට ලැබුණේ? එතකොට අවිද්‍යාදී ධර්මයන්ගේ උපනිෂ්ඨේ භාවය අවිද්‍යා කර්ම තණ්හා ටික නිසා නේද මේ තමම උපද්දගත්ත දෙයක් නේ හැම වෙලාවකදීම විදින්නේ. තමන්ගේ මානසික අරමුණ වන අරමුණ වන අරමුණ පිළිබඳව බලන්න පුළුවන් අච්චපාදානස්කන්ධයක් උපදිනවා නේද? මනස රූපය තුළ සීමා කරගත්ත තැනක නේද මට මේ දෙයක් පුද්ගලයෙක් කෙනෙක් පිළිබඳව හිතන්න පුළුවන්කම තිබිලා තියෙන්නේ. එන්න මේ ආකාරයට පංචපාදානස්කන්ධ ධර්මයේහි හට ගැනීම සහ වැයවීම අනුව බලමින් වාසය කරන්නට පුළුවන්කම ලැබෙනවා කෙනෙක් නිවැරදිව පවත්වන මේ මානසිකාරය තුළ. ඒකට අර මේක එකපාරම කෙනෙක් දකින දේ දැකීම මාත්‍රෙන් ඉවරයි කියන නුවණ මට්ටමකට හිත තියන්න ගිය කියන්නේ මේ එහෙම මානසිකාරය කරන්න ගත්ත කියලා එකෙන් සුවිශාල ප්‍රයෝජනයක් වෙනම විශේෂයෙන් ලබන්න පුළුවන්කමක් නැත්තේ නැහැ. අපිට මේ පිළිබඳව ක්‍රමානුකූලව මේ මනස භාවිත කරගෙන යනකොට අපිට බොහොම පිළිවෙලින් මේ தත්වයට අපේ මනසපත් කරගන්න පුළුවන්කම තියෙනවා. ඒකෙන් කියන්නේ කෙනෙකුට ස්කන්ධ මට්ටමින් එකපාර පටන් ගන්න එපා කියලා නෙමෙයි. ඒ මට්ටමින් තමන්ගේ නුවණ ප්‍රකට වෙනවා නම් ඒ මට්ටමින් තමන්ට හිත පවත්වන්න පුළුවන් නම් ඒ මට්ටමින් තමන් භාවනා කළාට කියන කළාට ප්‍රශ්නයක් නෑ විපස්සනා වැඩුවට කියන එක ඒක දකින්නට ඕන දෙය තමයි ස්පර්ශ ආයතන හය හටගෙන නිරුද්ධ වෙන තැනක අපි මානසික ලෝකයේ ගොඩනගා ගන්න බව සහ ඒ අවිද්‍යාවේ ධර්මයන්ගේ නොහට ගැනීම තුළ මේ ලෝකේ නැති වෙන ආකාරය පිළිබඳව අපි දකින්නට ඕනේ ඒ දකින්නකොට මොහොතින් මොහොත ස්කන්ධ ධර්මයන්ගේ සිද්ධ වෙන හට ගැනීම වැයවීම කියන ස්වභාවය පිළිබඳව අපේ නුවණ හැපී සිටින්නට අවශ්‍යයි. එතන අන්න ඒ මට්ටමේ විපස්සනාව කියන තරම මනස ප්‍රගුණ කරන්නට පුළුවන් කෙනෙක් ආපහු කලාප වශයෙන් සම්වර්ෂණය කර කරකෝ දෙතිස් මොහොත කොටස් විදිහට බල බල ඉඳීමේ අවශ්‍යතාවයක් නැහැ. එයාට ඍජුවම විපස්සනාව කියන තැනින් පටන් අරගෙන මාර්ගය දියුණු කරගෙන යන්න පුළුවන්කම තියෙනවා ඉදිරියට. එතකොට ඒ ආකාරයට එතන භාවනා කිරීම සිදු කරගන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම තව ප්‍රශ්නයක් ඉදිරිපත් වෙලා තියෙනවා. එක සිතක පටිච්චසමුප්පාද ධර්මයේ යෙදෙන ආකාරය පිළිබඳව පැහැදිලි කරන්නට කියලා. මේ පිළිබඳව විශේෂයෙන් අපි මාතිකා වැඩසටහන ඔස්සේ අවසාන මාතිකා වැඩසටහනේදී මේ පිළිබඳව අපි යම් මට්ටමකට කතා කළා පටිච්චසමුප්පාද කුසලතාවය කියන එක මේක භාවනාවට මේ අවස්ථාවේදී තරම් අවශ්‍ය නොවන දෙයක් නිසා වඩාත් පැහැදිලි කරන්නේ නැහැ අර දේශනාව තුළින් යම් අදහසක් ගන්නට පුළුවන්කම තියෙනවා පටිච්චසමුප්පාද කුසලතාව කියන එක යටතේ විකාශය වෙන මේ සති විකාශය වෙන මාතිකා වැඩසටහන පිළිබඳව අද දවසේ විකාශය වෙන වැඩසටහන පිළිබඳව ඔබ අවධානයක් යොමු කළොත් ඔබට පුළුවන් මේ පිළිබඳව දැනුවත් වන්නට. ඒත් එක සිතක යෙදෙන පරිසම්පාදනය කියලා කියන්නේ දැන් යම් සිතක් උපදිනවා නම් ඒ සිත ක්‍රියාත්මක වන තැන පරිසම්පාදේ ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව භාග්‍යතුන්වහන්සේ සිදු කරපු දේශනාව අභිධර්ම පිටකයේදී අපට දකින්නට පුළුවන්කම තියෙන පරිසම්පාද විභාගය තුළ. එතකොට ඒකසිතක පරිසම්පාදේ ක්‍රියාත්මක වීමේදී ඒ පටිසම්පාද ධර්මය ඒ සිතට අනන්‍යව තමයි ක්‍රියාත්මක ක්‍රියාත්මක වෙන්නේ. කුසල සිතක් නම් කුසල සිතට අදාළව එතකොට කුසල සිතක් නම් කුසල සිතට අදාළව ඒකත් ලෝභ සිතක් නම් ලෝභයට, ද්වේෂ සිතක් නම් ද්වේෂයට, මෝහ සිතක් නම් මෝහයට අදාළව තමයි ක්‍රියාත්මක වෙන්නේ. එතකොට ඒ ඒතර ක්‍රියාත්මක වෙනකොට අපි වේදනා පත්‍ය තණ්හා කියලා සාමාන්‍ය ලෝභ මූලිකව කතා කරනවා. එතකොට පටිගය මුල් කරගෙන වේදනා පච්ච පටිඝ කියලා වේදනාව නිසා පටිගය උපදිනවා කියලා දෝෂසිත ගැන කතා කරනවා. වේදනා පච්ච උද්දච්ච වේදනාව ඇතිවෙන උද්දච්චය උපදිනවා කියලා කතා කරනවා. අපිට මේ මොහසහගත සිත් උපදිනකොට ඊට පස්සේ ඒ ධර්මයන් ඇති තැනක අදිමොක්ඛෝ අදිමොක්ෂය ඇති වෙනවා. වේදනා පච්ච ප්‍රසාදෝ කියලා කුසල සිත්වල දක්වනවා. ඒකට ප්‍රසාද ප්‍රසාදේ නිසා විමුක්තිය උපදිනවා කියන මේ ආදී ලෙස කුසල කුසල ධර්මයන්ගේ කර්ම වර්ගයේ දෙන ආකාරය අපිට වෙනසක් දකින්නට පුළුවන්කම තියෙනවා ඒ ඒ තැන්වල තිබෙන වෙනස්කම් විදිහට. එතකොට ඒ එක සිතකට අදාළව අපිට පටිච්චසමුප්පාද ධර්මයේ පිළිබඳව විමසනකොට ඒක න්‍යායයක් බොහෝ ගණනාවකින් විමසන්නට පුළුවන්කම තිබෙනවා. ඒක අපිට නිකම්ම සතහනක් විදිහට කිව්වහම ඒක තේරුමක් නැති නිසා ඒ පිළිබඳ වඩා විග්‍රහ කරන්නට බොහෝ වෙලාවට යන්නේ නැත්තේ. නැතිනම් ඒක පළවෙනි අකුසල්සිත ගත්තොත් මේ අකුසල්සිත අපිට 144 ආකාරයකට කොටස් බෙදා දක්වන්නට පුළුවන්කම තියෙනවා. මේ පරිසෝපාදයේ ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව ඒකට ඒ හැම මොහොතකදීම එකවසිත කාර්යෝන්‍යව ඒ ඒ අංගයන් මුල් කරගෙන අවිද්‍යා මූලිකව සංඛාර මූලිකව විඥාන මූලිකව නාම රූප මූලිකව චක්ඛායතන මූලිකව මේ ආදී ලෙස අපිට එක් එක් අංගයක් මූලික කරගෙන පරිසම්පාදයේ ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව වෙන වෙනම හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා ඒ වගේම අනිමඤ්ඤ සංකේතාදී ප්‍රත්‍ය විභාගය තුළ යෙදෙන ආකාරය පිළිබඳව අපිට ඒක තේරුම් ගන්නට පුළුවන්කම තිබෙනවා ඉතින් ඒක ගොඩක් කලාවට ඍජුවම මෙතනදී අවශ්‍ය නැති නිසා භාවනාවට සම්බන්ධ නොවන නිසා මෙතනදී කාලය ගන්න නැහැ පිළිබඳව පැහැදිලි කරන්නට මාතිකා වැඩසටහන ඔස්සේ අපි ඒන පැහැදිලි කිරීමක් වෙනවා සිදු කළා ඒක ශ්‍රවණය කළේ පිළිබඳව තව ගැටලු තියෙනවා නම් ඔබට පුළුවන් ඉදිරියට ඉදිරිපත් කරන්නට එතකොට මේ තවත් අපිට ගැටලුවක් යොමු වෙන තියෙනවා පිළිතුරක් ලබා ගැනීම සඳහා භාවනා කරනකොට නලල මැදට අවධානය යොමු කරලා මූලික ලෙසම භාවනා කරන්නට පටන් ගත්තා අර ශබ්දයකට හිත තියලා කරන භාවනාවක් විදිහට කියලා මේ භාවනාව පටන් අරගෙන තියෙන විදිහ වැරදි ඒක නලලකට හිත තියාගෙන භාවනා කරන්නට කියලා බුදුරජාණන් වහන්සේ කොයිම අවස්ථාවකදීවත් දේශනා කරන්නේ නැහැ. ඒ වගේම අපි නලල මැදට නැතිනම් මේ ඇස් දෙකක් කරත් අපි හිත තියාගන්න ගියාම සිදුවන දේ තමයි අපිට ඒ වගේ ස්ථානයන් ඊටාම ඉක්මනට සංවේදීව අපිට දැනෙන්න පටන් ගන්නවා. එතනට අවධානය යොමු වීම තුළ ඊට පස්සේ එතන නලියනවා වගේ ගති දැනෙනවා. ඒ පිළිබඳව මේ ප්‍රශ්නය යොමු කරපු කෙනාම දක්වලා තියෙනවා. එතන අපිට සංවේදීව දැනෙනවා කියන එක ඒ දැනීම සමාධියක් නෙමෙයි. ඒක නිවැරදි තැනකට අපිට අරගෙන යන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඒ වගේ දේවල් අපිට භාවනාවේදී වැරදි තැන්වලට අපිව පත් කරන දේවල්. එහෙනම් ඒ වගේ තැන්වලට හිත තියන්නට එපා. ඒකේ උපක්ලේශ බොහොම වැඩි. ඒ වගේ තැන්වලට හිත තිබ්බම මුළු සමස්ත භවනා මාර්ගයම අපිට වරදින්න තියෙන ඉඩකඩ බොහොම වැඩි. එහෙනම් ඒ වගේ මුසජානස් දේශනා කරන්නේ නාසිකාග්ගේ වා මුඛ නිමිත්‍ය ආසති පට්ඨිකාවෝත සුපට්ඨිකා කියලා. නාසිකාග්ගේ හෝ තොල් දෙක අතර සිය පිටව ගන්නට කියලා. ඒ වෙනුවට අපි අවගේ තන කීිත තියාගත්තාම ඉතාමත්මනට ඒ සංවේදීතාවයක් පිළිබඳව අවධානය යොමු වීම සිද්ධ වෙනවා. ඒකත් එක්කම ඔලෙකක් කොහොම මේ ගොඩක් කලාවට ඒ වගේ දේවල් වලට තමන්ට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. ඉතින් මේ වගේ තත්ත්වයන් සිද්ධ වෙන නිසා ඒ වගේ තැනකට හිත තියන්න එපා. ඊට පස්සේ ඊළඟ කාරණාව තමයි ශබ්දය පිළිබඳව සිත පැවැත්වීම. ප්‍රථම ධානයට බාධා කර දෙයක් තමයි ශබ්දය කියලා කියන්නේ. ශබ්දය කණ්ඩක ධර්මයක් හැටියට දක්වන ප්‍රථම ධානයට. එතකොට ශබ්දයට අනුව භාවනා කරනවා කියන එකත් ඒකත් සාමාන්‍යයෙන් අපි බුදුදහම තුළ කතා කරන්නේ නැහැ. මම කියන්නේ නැහැ කියන හිත එකඟ කරන්න බෑ කියලා. හැබැයි එකඟ කරගන්න හිත අපිට තේරුමක් ඇති විදිහට එකඟ කර ගැනීම වැදගත් වෙන්නේ. කොහොම හරි සිත් එකඟ කරගන්නවා කියන එක එච්චර අපහසු දෙයක්වත් නෙමෙයි වැදගත් දෙයක්වත් නෙමෙයි. දැන් අපිට පුළුවන්කම තියනවා ඕනම තැනකට හිත පිහිටවලා හිත එකඟ කරන්න. ඒක මහා අරුමයක් නෙමෙයි. ඒක මහා මේ මේ පුදුමයට කාරණාවක් හෝ වෙනත් දෙයක් පිළිබඳව මේ මහා තත්ත්වයකටපත් වීමක් නෙමෙයි. බාහිර පේන ගහක් ගලක් පිළිබඳව ඔබ මෙනෙහි කරන්න ගත්තත් වෙන දෙයක් පිළිබඳව මෙනෙහි නොකොට ගහක් ගලක් කියන තැන අරමුණ අරගෙන ඉවරලා ඒ පිළිබඳවම නැවත නැවත සිත පිහිටෙවුවා අනිත් නිමිති වලට වඩා ඒ නිමිත්ත ප්‍රකටව පේන්න පටන් අරගෙන අනිත් නිමිති වලින් හිත ගැලවිලා එතන හිත පිහිටා සිටින්න පටන් ගන්නවා එහෙනම් ඕන එකක් කමටහනක් බවට හිත එකඟ කරන්න පත් කරගන්න පුළුවන්කම තියෙනවා. ප්‍රශ්නේ තියෙන එක නෙමෙයි එහෙම කිරීම තුළ අපි කොහොමද මේ භවනා ඉදිරියට බලාපොරොත්තු වෙන්නේ කියන එක. එතකොට શબ્දයක් අහගෙන ඉන්නකොට දැන් අපි මේ පොඩි ගාථායකට හෝ ගන්නකොට ඒ තියෙන සංදේයත් එක්ක ඊට පස්සේ අපිට අනුරාමයන් අහන්න පුළුවන්කම තියෙනවා ඒක ශබ්දේ හිමීට අඩු වෙලා යනවා ඒ වගේම අපිට ඒ විදිහට හදපු ශබ්ද කොනනම් දැනට ඉලෙක්ට්‍රොනික මාධ්‍යයෙන් අපිට දැනගන්න පුළුවන්කම තියෙනවා ෆෝන් එකක හරි තවත් යම් කිසි ක්‍රමවේදයකින් අපිට ඒක ඇහෙන්න සලස්වමින් ඒ පිළිබඳව හිත පැවැත්වීම කරන්න පුළුවන්කම තියෙනවා. එහෙම හිත එකඟ වෙන්නේ නැහැ නෙමෙයි හිත එකඟ වෙනවා. හැබැයි හිත එකඟ වෙනකොට ඒක අපි බලෙන් ඇති කරගන්න තත්වයක් මිසක ඒක ක්‍රමානුකූලව ආශ්‍රව ධර්මයන් ගෙවා තමමින් අපි ඇති කරගන්න තත්ත්වයක් නෙමෙයි සතිපට්ඨාන භාවනාදී දෙයක් සිදුවීමක් නෙමෙයි සිද්ධ වෙන්නේ. අන්න ඒක Tamanට දරා ගන්න බැරි තත්ත්වයකටපත් වෙනවා. අපි හරියට මේ යම් කිසි විදිහකින් ඔබ යම් ගඩොල් ගොඩක් කියමුක අපි ගඩොල් කැට ටිකක් එක දිගට උඩට තියාගෙන තියාගෙන යනවා වෙන බැඳීමක් නැතුව උඩට තියාගෙන යනවා. එහෙම තියාගෙන යනකොට මොකද වෙන්නේ? මේක පෙරලීමේ සම්භාවිතාවය බොහොම වැඩි. ඒ එක දිගට තියාගෙන යනවා. එතකොට යම් විදිහකින් ඔබට දැන් වී ගොඩක් ගන්නවා වගේ දෙයක් තිබ්බහම එක ගොඩට වඩ ගන්න නැතුව ඒකේ පිටා සිටීමේ සම්භාවිතාවය බොහොම වැඩි. අන්න ඒ වගේ මේ භාවනාව උනත් කෙනෙක් එකපාර හිත සමාධි කරගන්න කියලා ඒ වගේ උපක්‍රම පාවිච්චි කරලා කරන්න පුළුවන්කම තියෙනවා. හිත සමාධි වෙන්නේ නැතුව නෙමෙයි හිත එකග වෙනවා. හැබැයි ඒක ඉක්මනට කඩාගෙන වැටෙනවා වැරදි තැන් වලට. ඒ හින්දා ඒ වගේ දේවල් වල නිරත වෙන්නට එපා. එතකොට ඒ නිසා ඇතිවෙච්ච තත්ත්වයක් තමයි ඔබ සඳහන් කරලා තියෙන්නේ අර සංවේදීතාවයන් දැනීම වගේ අවස්ථාවක්. ඒ වගේම ආනාපාන සති භාවනාව සිත කරනකොටත් වෙනත් තැන්වලට අර කියපු ඔබ හිත තියලා පුරුදු තැන්වලට හිත යොමු වෙනවා නම් එතකොට මේ ඒක ආනාපාන සති භාවනාව ඔබට වැඩෙන්නේ නැති දෙයක් බවට පත් වෙනවා. එතකොට එහෙනම් දැන් ඔබ කළ යුතු දේ බවටපත් වෙන ඒ වගේ වෙලාවකදී තර උරුදු කරපු තැනටම හිත යනවා නම් මූලික ලෙසම පළවෙනියටම ඔබ කරන්නට ඕන දේ තමයි ඔබ දැනට කරගෙන යන භාවනා ක්‍රමය සියල්ලක්ම අතර කරන එක. සමහර වෙලාවට ඔබ අපි පාරක යනකොට ගමනක් යන්න යනකොට පාර අපිට තැන් දෙකකින් දෙකට බෙදලා හම්බ වෙනකොට අපි වැරදි පාර තෝරගන්නවා. අපව මගින් හරවල එන්න තරම් සම්බන්ධතාවයකුත් මේ පාරවල් දෙක අතර නැත්තම් අපිට අපහු වෙනවා අපි අර හැරෙලා ගොඩ දොරක් ගියා කියන ඉතුරු ටිකක් යනවා කියලා වැරදි පාරේ ඉතුරු ටික යන්නේ නැතුව අපව හැරිලා මුලට එන්න සිද්ධ වෙනවා මුලට ඇවිල්ලා තමයි හරි පාරේ අපව යන්න සිද්ධ වෙන්නේ ඒ නිසා ඔබ කළ යුතු ප්‍රධානම දේ තමයි ඔබ කරන සිතේ කරන භාවනා තාවකාලිකව සියල්ලම නතර කරන එක ඒ විදිහට සිත එකඟ කරන ආනාපාන සතිය වූ ඕනෑම දැනට සම්සිත එකඟ කරන මට්ටමේ භාවනාවක් කරනවා නම් ඒක සම්පූර්ණයෙන්ම නතර කරලා ඊට පස්සේ ඔබ ධර්ම කාරණා පිළිබඳව වඩා වැඩි අවධානයක් යොමු කරන්න විපස්සනාවට අදාළ වෙන ස්කන්ධ ධාතු ආයතන ආදී ධර්මයන් පිළිබඳව ඉගෙන ගන්න එකට අවධානය යොමු කරන්න ඊට පස්සේ ක්‍රමානුකූලව විපස්සනා මානසිකාරයේ පැත්තේ විපස්සනා මූලිකව භාවනාව කියන එක ඔබට පුළුවන් ආරම්භ කරන්නට ක්‍රමානුකූලව ඒ ගමනේදී ඔබට අර ටික මගහැරිලා යනකොට ආනාපාන සතියන්දී දේවල් එකග කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා අර සත්‍යය සම්පූර්ණයෙන්ම අවබෝධ කරලා ගන්න ඒක නැවත භාවනාව සඳහා උත්සාහවත් වෙන්න එපා. සම්පූර්ණයෙන්ම ඒ කියලා තියෙන විදිහට ඔබේ අත්දැකීම් ටික ඔබට පුළුවන් අයින් කරගන්න. අනිවාර්යයෙන්ම ඒක නොකර අතහැර දැමීම තුළ භාවනාව සම්බන්ධයෙන් උත්සාහවත් වීම කිසිම ලෙසක සිදු කරන්නේ නැතුව ඔබට කරන්න තියෙන්නේ ධර්මදේශනා අහන එක හොඳට ස්කන්ධ ධාතු ආයතන ආදී ධර්මයන් පිළිබඳව කරුණු කාරණා හොයන එක පෙළගස්වා ගන්න එක සම්වර්ෂණය කරන එක ඒ ටික සිද්ධ කරන්න කාලයක් ඔබට ඒක කාලයක් කරනකොට අත්දැකීම් ටික මගහැරෙන්නේ ඔබේ මනස ධර්මයේ තුළ නිවැරදි පාර තුළ පරිණත භාවයටපත් වෙයි ක්‍රමානුකූලව ඊට පස්සේ විපස්සනා මූලිකව පටන් ගන්න එක මේ දවසකින් බණ දෙක තුනක් අහලා ඊළඟ දවසේ යනකොට හරි දැන් මම බණ ටික අමුල ස්කන්ධ ධාතු ආයතන ටික දැනගත්තා දැන් මට තියෙන භාවනා කරන්න කියලා එතනින් පටන් ගන්න කියන එක නෙමෙයි මේ කිව්වේ ඔබ කාලයක් එක අතහැරලා යම් කාල සීමාවක් ටිකක් දීර්ඝ කාල සීමාවක් ඔබ භාවනාව කියන එක ඉවත් කරලා ඉන්න හැබැයි බණ අහනවා කියන එක ඇතුලේ භාවනාවක් වෙනවා ඒක හර විදිහ දෙයක් නෙමෙයි ඒකත් යොමුසු මනසිකාරයක්. ඒ නිසා උඩ කාලය අපතයන්නේ නැහැ. විමුක්තායතන විදියට ගත්තාම පැත්තකට වෙලා ඉඳගෙන භාවනා කරනවා කියන එක තුළ විතරක් කෙනෙක් සසරින් මිදෙනවා කියන එක වෙන්නේ නැහැ. බණ අහනවා කියන එකත් විමුක්තායතනයක්. බණ කියනවා කියන එකත් විමුක්තායතනයක්. සාකච්ඡා කරනවා කියන එකත් විමුක්තායතනයක්. එතකොට මේ සංජායනා කරන එකත් විමුක්තායතනයක්. මේ හැම දෙයක්ම විමුක්තායතනය. හැම තැනකින්ම මිදෙන්න කෙනෙකුට පුළුවන්කම තියෙනවා. ඒ නිසා කාලය අපත යන්නේ නැහැ. අර දැනට වැරදි පාරේ ගියත් එක අපි නිවැරදි කර ගන්නට ඕනේ. ඒ නිසා ඒ බඳු පැත්තකට යමු නොවි ඔබ කලේතුලේ බවටපත් වෙන්නේ විපස්සනාව පිළිබඳව අවශ්‍ය කර්ම කරනවා දැනුවත් වෙන්න ඉස්සෙල්ලා ඒක යම් කාල සීමාවක් ගන්න දිගින් දිගටම බණ අහමින් ඔබට හැකි අවස්ථාවල ඉතින් භාවනා කරන පැත්තට මනස යොමු කරන්න එපා. වෙනම ඉඳගෙන පැත්තකට වෙලා භාවනා කරන පැත්තට මනස යොමු කරන්න එපා. කර්ම කාරණා පෙළගස්වා ගැනීම, දරා ගැනීම, මතක තබා ගැනීම, ඒ ආදී කරුණු පිළිබඳව විතරක් අවධානය යොමු කරන්න. එතකොට මේ ගැටලුව මග හරවා ගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට තව ප්‍රශ්නයක් හිතේ තේම වෙන තියෙනවා. සාමාන්‍ය ජීවිතයේදීත් ගොඩක් වෙලාවට නරක සිතුවිලි එනවා. එතකොට ඒ සිතුවිලි අනිත්‍යයි කිව්වත් ආපහු ආපහු නැවත ඒ සිතුවිලි එනවා. එතකොට මේ මේක ධර්මයේ වරගෙන යන ගමනට බාධාවක් වෙයිද කියලා බයයි කියන එක. එතකොට මේ දැන් හිත කියන එක ස්වභාවයෙන්ම එකපාර නිකම්ම අපි හිතක් අනිත්‍යයි කියලා කිව්වට ඒක අපිට අවශ්‍ය කෙලස් දුරු කරන්න අවශ්‍ය ශක්තිය සපයන්නේ නැහැ. ඒ නිසා ඔබට යම් විදිහකින් එදිනදා ජීවිතයේ තුළ ගත කරනකොට ඔබට ඇති වෙනවා නම් මානසිකාරයන් වැරදි සිතුවිලි උපදිනවා නම් ඒ වැරදි සිතුවිලි උපදින තැනක ඒකට ප්‍රතිවිරුද්ධ මානසිකාරයක් පවත්වන්න උත්සාහවත් වෙන්න. ඔබට තරහ වෙනවා නම් තරහ යනකොට අර භාවනාවක් විදිහට ඔබට පුළුවන් මෛත්‍රී භාවනාව කරන්න. හැබැයි මේ ප්‍රශ්නය යොමු කළේ අර මේ කලින් අපි පිළිතුරු දීපු ප්‍රශ්නේ යොමු කරපු කෙනාම නම් භාවනාව කියන එක පිළිබඳව ඔබට භාවනා කරන්න වෙනම භාවනා කිරීමක් එපා කියපු නිසා ඔබ ඒකේ භාවනාවක් කරන්න යන අවශ්‍යතාවයක් නැහැ. දැන් වැරදි සිතුවිලි උපදිනවා නම් අපි මොකද කරන්න ඕනේ? අපි කරන්න ඕන දේ තමයි තරහ යනවා නම් සාමාන්‍ය කෙනෙක් මෛත්‍රී භාවනාව කරන්න වඩා එක ඒ වෙලාවේදී ඒක යටපත් කරගන්න. එතකොට භාවනා කරනවා මම එපා කිව්වේ අර වැරදි විදිහට ගමනක් ගියපු නිසා ඔබට පුළුවන් ඒ පිළිබඳව නිවැරදි මානසිකාරයක් පවත් ගන්නට අර සිත දැඩිව එකඟ කරන හැටට අවධානයක් යොමු නොකර. ඒ තමයි ඔබට තමන් පිළිබඳව බලන්න පුළුවන් ඉස්සෙල්ලා. තමන්ට තරහ යන අරමුණක ඒ දේ දිහා පොදුව බලන්න පුරුදු වෙන මම කැමති නැහැ කෙනෙක් මට බනිනවට. මම කැමති නැහැ කෙනෙක් මම පිළිබඳව තරහ උපද ගන්නවට. එතකොට මම කැමති නැත්නම් අනිත් හැමදෙනාමත් ඒ විදිහට කැමති නෑනේ. ඇයි මම මම අකමැති දෙයක් තව කෙනෙකුටත් ඒ විදිහට ඒ අය අකමැති වෙනකොට ඒ බඳු දෙයක් කරන්න. ඒක බොහොම සාධාරණ චිත්තනයක්. බොහොම හැමින් කල්පනා කරලා බලන්න විවේකීව. ඒ වගේම පොදුවේ දකින්න පුරුදු වෙන පුද්ගලයෙක් විදිහට දකින්නකොට තමයි අපේ ඒකට තරහ උපදින්නේ. පොදුවේ දකින්න පුරුදු වෙන්න. මේ කර්ම කෙලස් ටිකක් නිසා මිනිස්සු කර්ම සකස් කරගෙන යනවා අපි ආරාධනා කළා අපේ කවුරුත් ඇත්තේ නැහැනේ. ඒකට කර්මයකට විපාකයක් මිනිස්සු ප්‍රතිසන්දි වශයෙන් ආවා. මේ හැමෝම කර්ම සකස් කරගෙන ආපහු තම තමන් ආපු ගමන බලාගෙන යනවා. එහෙම තියෙන තැනක තව කෙනෙකුගේ කර්මයක් දිහා බලාගෙන ඉඳලා මම මොකටද කර්ම සකස් කරගන්නේ? ඒ පිළිබඳව බොහොම මධ්‍යස්ථව හිතන්නේ ඒකෙන් ඔබට පුළුවන් ද්වේෂයටපත් කරගන්නට. ආදීන මේ පැත්ත නිතර මෙනෙහි කරලා බලන්න අපිට අපි ඉන්නේ කවුරුත් මේ අනවරාග සසරට අවිද්‍යාව ප්‍රහීන නොකළොත් අපිට මොන තැනකට ප්‍රතිසන්දි වශයෙන් යන්න වෙයිද කියලා කියන්න පුළුවන් කමක් නැහැ. අපි මේ පංචපාදානස්කන්ධ ලෝකයේ ඇත්ත කරලා අපි තමන්ගේම සංකල්පනා තුළ රැවටීම ඇතුලේ කොච්චරනම් ප්‍රාථමික මට්ටමෙන් අපි මේ ලෝකේ විඳින්නේ. ඒ නිසාම අපි කර්මය කර්ම සිද්ධ කරගෙන තිරසංගත ලෝකෙට ගියොත් එතෙන්ට තණ්හා කරනවා අපායට ගියොත් එතෙන්ට තණ්හා කරනවා මේ හැම තැනකටම ඇලි ඇලි මැරෙමින් උපදෙමින් ආයේ මැරෙමින් උපදෙමින් මේ විදිහට යන මේ සසර ප්‍රවාහය හරි භයානක තැනක් නේද කියන එක පිළිබඳව පේන විදිහට නැවත නැවත මානසිකාරය පවත්වන්න ඒකත් ආදීනමේ පැත්ත බලනකොට අපිට පුළුවන්කම තියෙනවා රූප දින වැරදි සිතුවිලි යටපත් කරගන්න අපිව ධර්මයෙන් ඈත් නොකොට පවත්වා ගන්න පුළුවන්කම තියෙනවා ඒ වගේම බුදුරජාණන් වහන්සේ පිළිබඳව ධර්මයේ පිළිබඳව සංඝයා පිළිබඳව ඔබ නිරන්තරයෙන්ම වර්ෂිකාරයේ පවත්වන එක ශ්‍රද්ධාව උපදවන්න හේතුවක් බවට පත් වෙනවා බුදුගුණ පිළිබඳව ධර්මයේ වැදගත්කම පිළිබඳව සංඝයාගේ ගුණ පිළිබඳව මෙහි කරනකොට ඒකට අපිට ධර්මයෙන් ඈත් නොවි අපිට ඉන්න පුළුවන්කම් තියෙනවා නිවැරදි ලෙස මේ ශාසනය අසුර කරමින් ඒකට ඒ ආකාරයට කටයුතු සම්පාදනය කරගන්නට පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නය යොමු වෙන තියෙනවා බුද්ධ ආදී අටතැන්හි ඇති සැකේ පිළිබඳව පැහැදිලි කරන්නට කියලා. බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ ලෝකෙහි පහළ වුණ වටිනාම මනුෂ්‍ය රත්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ පිළිබඳව කෙනෙකුට සැකයක් උපදින්නට පුළුවන්කම තියෙනවා. සැකය කියන එකේදී බුදුරජාණන් වහන්සේ නම් වූ පුද්ගලයෙකු පිළිබඳව සැකයක් කියන එක බුදු පුද්ගල සැකයක් කියන තරම්ම නෙමෙයි මේ සැකය කියන එක කියන්නේ. කියන්නේ බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණාද නැද්ද කියන එක පිළිබඳව සැකේ පමණක්ම නෙමෙයි බුදුරජාණන් වහන්සේ පිළිබඳව සැකය කියන එකෙන් අදහස් කරන්නේ. ඒක සැකය තමයි. ඒක එකක්. ඒක ඇතුළත්. කෙනෙක් බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධත්වයේ පිළිබඳව සැක කරනවා. තව කෙනෙක් බුදුරජාණන් වහන්සේගේ ඉද්දේවි ඥානය පිළිබඳව සැක කරනවා. තව කෙනෙක් බුදුරජාණන් වහන්සේගේ දිබ්බ චක්කු ඥානය පිළිබඳව සැක කරනවා. තව කෙනෙක් බුදුරජාණන් වහන්සේගේ දිබ්බසෝත ඥානය පිළිබඳව සැක කරනවා. මේ විදිහට බුදුරජාණන් වහන්සේගේ තිබෙන ඒ ඥානයන් පිළිබඳව සමහර කෙනෙක් සැක කරනවා. ඒ වගේම තවත් කෙනෙක් සර්වඥතා ඥානය සැක කරනවා. මේ විදිහට භාගතුන් වහන්සේ පිළිබඳව තියෙන යම්බඳු ආකාරයක සැකයක් තියෙනවා නම් මේ හැම සැකයක්ම බුදු බුද්ධේ කංකති කියන තැනට ඇතුළත් වෙනවා. බුදුරජාණන් වහන්සේ නම් වූ පුද්ගලයෙකු පිළිබඳව පහළ වුණාද නැද්ද කියන සැකේ පමණක්ම නෙමෙයි බුද්ධ ඥාන විශ්ය පිළිබඳව පවා තිබෙන සැකය බුද්ධේ කංකති තමයි. බුදුරජාණන් වහන්සේ පිළිබඳව තිබෙන සැකේ. මොකද අපි බොහෝ වෙලාවට ලෝකයේ පිළිබඳව අපි දකිනකොට දකින්න මිනිස් සමහර අය තමන්ගේ තියෙන නොදන්නා කම නිසා තමන් හැම වෙලාවකදීම පිළිගන්න සූදානම් වෙන්නේ තමන්ට පේන දේ විතරයි. හැබැයි එයාගේ ජීවිතේ එයාට අදාළ වෙනත් දේවල් පිළිබඳව කතා කරොත් එහෙම ඕන තරම් පිළි අරගන්නවා තමන්ට නොපෙනෙන දේවල් පිළිබඳව. පොදෙක්ම තමන්ගේ ඇස් දෙකට නොපෙනෙන සුදුර ජීවීන් ඉන්නවා කියන එක පිළිගන්නවා. ඒ වගේම මේ විද්‍යාව පිළිබඳව කතා කරොත් විද්‍යාත්මක සංසිද්ධීන් පිළිබඳව පිළිගන්නවා. ඒක කොහොම පිළිගන්න තව කෙනෙක් කියන නිසා මිසක තව කෙනෙක් වෙන්න පුනේ ආයන් අනුව මිසක ඒවා තමන්ගේ ප්‍රත්‍යක්ෂ අවබෝධයෙන් ඇස් දෙකෙන් දැකලා දැනගත්ත දේවල් නෙමෙයි. ඒකට තමන් හොයාගත්ත දේවලුත් නෙමෙයි. තව කෙනෙක් කියපු න්‍යායක් ඉගෙනගෙන මේක මෙසේ වෙනවාය කියලා තේරුම් ගත්ත දේවල්. ඒතකොට හිත වැඩුවොත් කෙනෙකුට තමන්ටම උපදින්න උපදව ගන්න පුළුවන්කම තියෙනා වූ අනිකුත් ධර්මයන් පිළිබඳව කතා කරනකොට ඒ පිළිබඳව සැක උපද්ද ගන්නවා. ඒක බුද්ධේ සංකති කියන තරම ඒ නිසා ඒක විද්‍යමාන වෙනවා එතනම. ඒක ඇතුළේම ධම්මේ සංකති කියන එකක් තියෙනවා. ධර්මයේ පිළිබඳව තියෙන සැකයක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පිළිබඳව සැකයි කියලා කියන්නේ බුදුහාමුදුරුවෝ ලෝකේ පහළ වුණාද නැද්ද කියන එක ගැන තියෙන සැකයේ පිළිබඳව විතරක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේගේ මහෝත්තම ගුණයන් පිළිබඳව කෙනෙකුගේ හිතේ යම් කිසි ආකාරයක කාංකාවක් සැකයක් තියෙනවා නම් ඒ සියලු සැකය බුද්ධේ කංකති කියන එකට ඇතුළත් කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ ඔක්කොම බුදුරජාණන් වහන්සේ පිළිබඳව පවත්වන සැකය තමයි. ධම්මේ කංකති කියලා කියන්නේ ධර්මයේ පිළිබඳව තියෙන සැකය. කෙසේද කෙසේද කියලා ධර්මයේ නිවන පිළිබඳව මේ ලෝකයේ අර්ථය පිළිබඳව යථාභූත ස්වභාවයේ ස්කන්ධ ටික පිළිබඳව කතා කරනකොට ඒ වගේ තැන් පිළිබඳව ඇතැම් කෙනෙක් සැකපාල කරනවා ඒත් කියනවා ධම්මේ සංකති කියලා. සංඝේ සංකති කියලා කියන්නේ සංඝයා පිළිබඳව කෙනෙකුට තියෙන සැකය. ඒකට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිළිබඳව අවබෝධ කරගත්ත මේ උතුම් පිරිස් පිළිබඳව යම් කෙනෙකුට සැකයක් තියෙනවා නම් සෝවාන් වෙනවා කියලා කියන්නේ මොකද්ද? සකදාගාමී වෙනවා කියලා කියන්නේ මොකද්ද? මේ කෙලෙස් ප්‍රහීන වෙනවා කියලා කියන්නේ මොකද්ද? මේ මට්ටම් වලින් ආශ්‍රෝණය වෙනවා කියලා කියන්නේ මොකද්ද? ඔය කිව්වට ඔක වෙනවද නැද්ද කියලා කවුද දන්නේ? වැරදි ලෙස ඒ පිළිබඳව විශ්වාසයක් නොවීම දුකෙහි නැති කිරීම පිළිබඳ විශ්වාසයක් නොවීම තමයි සංඝේකංකති කියලා කියන්නේ. ඒක බුද්ධේකංකති, ධම්මේකංකති, සංඝේකංකති. උපන්තේකංකති පූර්වාන්තේ පිළිබඳව සැකයි පරිසෝපාදේ මෙන්න මේ වගේ හේතු ටිකක් නිසා මෙහෙම ඵල ධර්මයක් උපදිනවා කියනකොට මේ හේතුඵල ධර්මක පැවැත්මවත් අතීත හේතු නිසා මේ විදිහේ ස්කන්ධයන්ගේ පහළ වීම සිද්ධ වුණා කියන පූර්වාන්තේ පිළිබඳව සැකයි. වර්තමානයේ යම් කර්ම සකස් කර ගන්නවා නම් මේ කර්ම සකස් කර ගැනීම නිසා අනාගතයට ප්‍රතිසන්දි පිණිස ලැබෙනවා කියන එක පිළිබඳ අපරාධය පිළිබඳව වශයෙන්. එතකොට මේ පූර්වාර්ථ අපරාධ පිළිබඳව වටිනම මේ සසර කරත්ම කියන සංස්කාර වටේ කියන එක පිළිබඳව සමස්ත හේතුඵල සිද්ධාන්තය කියන එක පිළිබඳව ස්කන්ධ ධර්මයන් පිළිබඳවම කෙනෙකු සැක පහල කරගන්නවා. ඒක උපත් ඒකාන්තති අපරත් ඒකාන්තති උපත් අපරත් ඒකාන්තති කියලා කියනවා ඒකට. ඊට පස්සේ සික්ඛා ඒකාන්තති කියලා කියනවා තමන්ගේ ශික්ෂාව පිළිබඳව තියෙන සැකයට. එතකොට එතනදි සැකේ කියලා කියන්නේ මගේ මේ සිල්පදේ කරනවද නැද්ද කියලා තියෙන සැකේ නෙමෙයි. මේ සමන් ශික්ෂණය ලබන සීල සමාධි ප්‍රඥා කියන මේ ත්‍රිශික්ෂාව තුළ ඉක්මීමේ නිවන ලැබෙනවා කියන එක පිළිබඳව සමහර අවබෝධයකට පත්වන්නට පුළුවන් කියන එක පිළිබඳව තියෙන අවශ්‍යකයක්. ඒකට ඒක බරපතල සත්‍යයක් බවට පත් වෙනට සමස්ත ප්‍රතිපදාව පිළිබඳව තියෙන සැකය. ඒක තමයි ශික්ෂාය කංකති කියලා කියන්නේ. ශික්ෂාව පිළිබඳව ඔහුට සැකයි. ඔහු මෙතන ඉක්මීම පිළිබඳව ඔහුට නිෂ්ඨාවට ගියපු බවක් නැත්තේ නෑ. ශ්‍රද්ධාවක් නැහැ නිසා එතන සැකයක් තියෙනවා. පටිසම්පාදේසු ධම්මේසු සංකති වදන ඉදපච්චේත පටිසම්පාදේසු ධම්මේසු සංකති කියලා කියනවා. පටිච්චසමුප්පාද ධර්මයන්ගේ තියෙන සැකය. හේතුඵල ධර්ම පිළිබඳව කෙනෙකුට සැකයි. මේ මේ හේතු නිසා මේ ඵල ධර්මය උපදිනවා කියලා කිව්වට කවුද දන්නේ හේතු නිසා ඵලය උපදිනවා කියලා. ඒක එහෙම වෙන්න පුළුවන්. මේ විදිහට හේතුඵල ධර්ම පිළිබඳව තියෙන සැකයක් තියෙනවා. මෙන්න මේකට කියනවා මේ බුද්ධ ආදී අටතනක තියෙන සැකය කියලා. මේ සැකය යම් කිසි කෙනෙකුට එදෙනවා නම් ඒ කියන්නේ එයා සෝතාපන්න භාවයට පත් වන පුද්ගලයෙක් නෙමෙයි ප්‍රත්‍යක්ෂ මට්ටමේ ඉන්න පුද්ගලයෙක් එතකොට ඒ කෙනා අපායগামী අකුසල සිද්ධ වෙන මට්ටමේ ඉන්නේ ඒ කියන්නේ දුගතියට යෑමට හේතු තියෙන පුද්ගලයෙක් හැටියට අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා මේ ආකාරයේ පැවැත්මක් තියෙන කෙනා එතකොට මේ ආකාරයට අපිට බුද්ධ ධර්මයට තන සැකේ පිළිබඳව හඳුනා ගන්නට පුළුවන්කම ඊට පස්සේ තව ප්‍රශ්නයක් විදිහට අපිට ඉඳලා තියෙනවා රූපාදී ධර්මයන් පිළිබඳව බලනකොට අනිත්‍යතාවය ප්‍රගුණ කරගන්න පුළුවන් ඒ අනාත්මතාවය පිළිබඳව පැහැදිලි හැබැයි නාම ධර්මයක් පිළිබඳව අපි කොහොමද අනාත්මතාවය ප්‍රකට කරගන්නේ ඒතර සත්පුද්ගල භාවයේ බොහොම ඉක්මනට වැඩි පවතිනවා කියන එක පිළිබඳව අපි ඇවිදිනකොට චිත්තචෛතසික ආදී ධර්මයන්ගේ පාළුවීම සිද්ධ වෙනකොට ඒක පුද්ගලයේ හැටියට පිටක වෙනව නේද කියලා එතකොට අපිට කවදාවත් එක හිතකින් ඇවිදිනවා කියන ක්‍රියාව කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ හිතක් ඇවිදින්න පුළුවන් කමක් නැත්තේ නෑ හිතකට පුළුවන්කම තියෙන්නේ අතෝසවනෝ හෝ කකුලෝසවනෝ හෝ කියලා සිතක් උපදන්න විතරයි ඒකට විඤ්ඤාති රූපේ ක්‍රියාකාරීත්වය නිසා තමයි ඒ විඤ්ඤාති රූප උපදවනකොට ඒ කය නැත්නම් ඒ චිත්ත කිරිය වායු ධාතුව නිසා සිතෙන් හද වෙන වායු ධාතුවේ ක්‍රියාකාරීත්වය නිසා එසවීමක් අපිට පේනවා මහා බුද්ධ රූපේ. ඒකට කියන්නේ රූපය වෙනවා. ඇයි රූපේ තියෙන ධාතු කලාප වලට ඇවිදින්න පුළුවන් කමක් තිබෙන්නේ නැහැ. ඒකට කියන්නේ හිත ඇවිදිනවා කියලා. හිතට ගමනක් යන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. හිත සහ කය කියන මේ අනාත්ම ධර්ම දෙකේ එකතු නිසා සිද්ධ වෙන දෙයක්. ඒක එක හිතකින් ඇවිදින්න පුළුවන් කමක් තිබුණේ නැහැ. එතකොට ඒ ඒ තැන හටගන්න චිත්ත පරම්පරාවක් සහ ඒ ඒ තැන නිරුද්ධ වෙන චිත්ත පරම්පරාවකුත් ඒ ඒ තැන හටගන්න නිරුද්ධ වෙන රූප ධර්මයන්ගේ පරම්පරාවකුත් කරත්ම විතරයි ඒ හැම තැනකදීම තිබුණේ. එතකොට අපි ඇවිදිනවා කියන තැනක තියෙන අන්න ඒ ක්‍රියාකාරීත්වය පිළිබඳව ඔබ දකිනකොට එක හිතකින් ඇවිදින්න බෑ කියන එක පිළිබඳවත් ඔබ තේරුම් ගන්නකොට ඔබට නිකම් මෙතන අනාත්ම ධර්මයක් කියන එක ප්‍රකට කරගන්නට පුළුවන්කම තිබෙනවා. ඒ නිසා සමජඤ්ඤ භාවනාව එක පුරුදු කරන්න ලැබෙනවා කියනකොට ඒතනක නුවණ පවත්වා ගන්න සිහිය සිහියෙන් යුක්තව ඒ හැමතැනකම නුවණ පවත්වමින් මේ ක්‍රියාව කරන්නට පෙළඹෙන කෙනෙක් යනවා පුද්ගලයෙක් යනවා කියන එක නෙමෙයි මෙන්න මේ වගේ සතර ධාතුෙහි පැවැත්මක් මේ තියෙන්නේ කියන එක පිළිබඳව සහ මේ චිත්ත කිරිය වායු ධාතුව නිසා මේ චිත්තක පහළ කිරීමක් නිසා නේද මේ සවීමක් කැවීමක් තැවීමක් ආදී මේ දේවල් පේන්නේ කියන එක පිළිබඳව ඔබට ඒ හිත සහ නාම ධර්මයන්ගේ හට ගැනීම පිළිබඳව දකින්න තැනක සිහිය පවත්වන්න. එතකොට එහි අනාත්ම භාවය වඩාත්ම ප්‍රකට කරගන්නට පුළුවන්කම ලැබෙයි. ඉතින් මෙන්න මේ ආකාරයට භාවනාව පිළිබඳව ඔබ උත්සාහවත් වීම ඉතාම ප්‍රයෝජනවත් වෙනවා. ඉතාමත් වැදගත් වෙනවා. ඒකට ඒක ආශ්‍රය කරගන්නට ඔබට ඒකක් බවට පත් වෙයි. ඉතින් මේ ආකාරයට අපි තවත් ඉදිරියේදී භාවනාව පිළිබඳව සාකච්ඡා කරමු. අපිට හැමදාම භාවනාවේ තියෙන ඉදිරි කාරණාවන් පිළිබඳව කතා කරන්න අවකාශය සැලසෙන්නේ නැහැ. ප්‍රශ්න ගැටලු ටික සාකච්ඡා කරනකොට ඒ නිසා අපි භාවනාව පිළිබඳව ඊළඟ වැඩසටහනේ ඉඳලා යම් කොටසක් භාවනාව පිළිබඳව හඳුනාගෙන ඊට පස්සේ ප්‍රශ්න ගැටලු සාකච්ඡාව සඳහා අවකාශය යොදා ගන්නට කටයුතු කරමු. එහෙනම් කල්පනා කරගන්න හැම කෙනෙක්ම දවසේදී සද්ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මානසිකාරේ පාර්ථන සිද්ධ කරගත්ත මේ සියලුම කුසල ධර්මයන් අපි අනුමෝදන් කළ යුතුයි අනුමෝදන් කරමු. පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන අපේ ධර්මාචාර්ය අවසරයි මා කඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට අවසරයි මා කඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේට ස්වාමීන් වහන්සේලා දෙනකොටම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලයේ හේතුපනිශ්‍රේ මුල වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සියලු දෙවියන්ටත් මේ පින් අනුමෝදන් කරමු. දෙවියෝ සතුටින් සාධනාවේ මේ පින් අනුමෝදන් ලබත්වා දෙවියන්ට මේ පින් උතුම් නිවනින් සැනසීම පිණිසම හේතුපනිශ්‍රේ මුල වේවා කියලා සාදු කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරනවා. ඒ වගේම නිරුක් නිරෝගී සුවපත්ව චිරජීවන සම්පත්තිය සරසාගෙන කායික මානසික සැනසෙල්ල උදා කරගෙන අමා මහ නිවනින් සැනසීම පිණිසම හේතුපරිශ්‍රේම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වන්න හැමදාටම දරුවන් සරණයි